කරන්නේ මොකක් හරි තීරණයක් ගන්න ඕනේ. නැත්තම් අපි ඉවරයි. මං කියන්නද වැඩක්. අපි රැස්වීමක් තියලා මේ ගැන සාකච්ඡා කරමු. ඔව් ඒක හොඳයි. අසෝ අසෝ සියලුම පළාත් වාසීන් වෙත කරන නිවේදනය මේ පරපුරේ පරම හතුරක වන බලලාගේ පහර දීම නිසා දවසින් දවසම මේ පරපුර විනාශ හොඳම ක්‍රමය බල්ලලාගේ බෙල්ල සපා Stop it!